හොඳයි අපි සියත දාම සාදරයෙන් පිළිගන්නවා අපේ තුන්වෙනි දවසේ හවස් වටේ වැඩ පිළිවෙල ආරම්භ කරන්න කවුරුත් දන්න පරිදි මේ වැඩ පිළිවෙල අපි සඳහන් කරලා තියෙන ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් ධර්ම සාකච්ඡා. ඉතින් මේ මම කැමතියි මතක් කරන්න සිංහලෙන් තියෙන ප්‍රශ්න අපි සිංහලෙන් සාකච්ඡා කරනවා. ඉංග්‍රීසියෙන් ලියවිලා තියෙන ප්‍රශ්න ඉංග්‍රීසියෙන් සාකච්ඡා කරනවා. ඒක නිසා මේ කැමැති පරිදි ඉදිරිපත් කරන්න. ඒ වගේම මම හැම වෙලාවෙම මතක් කරන විදිහට සාකච්ඡාවේ යන අතරේ කාට හරි අදහස් ප්‍රකාශ කරන්න හෝ මත ප්‍රකාශ කරන්න හෝ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා ඒක බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා. නමුත් මේ වාර්තාගත කරන කට්ටියගේ ප්‍රශ්නයක් තියෙනවා. සභාවෙන් ඇහෙන ප්‍රශ්න වාර්තාගත වෙන්නේ නැති වුණොත් උත්තරේ විතරක් ලැබුණොත් ඒක අහන්නට පස්සේ අහන්නට බාධාවක් වෙන්න නිසා හැකිතාක් දුරට සභාවෙන් නැගෙන ප්‍රශ්නත් වාර්තාගත වෙන්න අරින්නේ කියලා ඒ නිසා අපිට පොඩි උපකරණයක් ලැබිලා තියෙනවා මේ ඒකේ ඒ අන්තරේ මාර්ගයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ඒක මේ කාටත් ප්‍රශ්නෙත් ඇහෙනවා වාර්තාගත වෙනටත් පහසු වෙනවා ඒ නිසා ඒක පාවිච්චි කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්නවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සංඥා වේදිත නිරෝධය හා නිබ්බිදාව යන දෙක එකම தත්වයක විග්‍රහ කිරීමට යොදා ගන්නා වචන දෙකක්ද නොයසිනා වෙනස කුමක්දයි පැහැදිලි කර දෙන සීක්වා. මේ අතර මූල ධර්ම ප්‍රශ්නය. නමුත් අපිට විවේක තියෙන නිසා අපි කෙටි වශයෙන් සාකච්ඡා කරමු. මේ ප්‍රශ්න නගන්න තියෙන්නේ සංඥා වේදිත නිරෝධිසා නිබ්බිදානේ නිවන කියන එකයි. නිබ්බිදාව කියලා කියන්නේ වෙනම වචනයක්. මං හිතන්නේ මේ ප්‍රශ්න නගපු එකනාකට ඒකට අගෞරවයක් වෙනවා නම් මා නිවැරදි කරන්නේ ප්‍රශ්නේ නගන්න තියෙන්නේ සංඥා වේදිත නිරෝධය සහ නිබ්බිදාව නෙමෙයි නිවන එහෙම නැත්නම් නිවීම. ඥාන දෙකේ එකම தත්‍යක් විග්‍රහ කිරීමට යොදා ගන්නා වචන දෙකක්ද නොයසේ නම් වෙනස කුමක්දයි පැහැදිලි කරන දෙන සීක්වා කියලා. මේක සාමාන්‍යයෙන් අටුවාවේ දෙකක් විදිහට සඳහන් කරනවා. සංඥා වේදිත නිරෝධය ලබන්න පුළුවන් අනාගාමී වෙච්ච අෂ්ට සමාපatti ලැබපු ඕන කෙනෙකුට. නමුත් නිබ්බිදාව කියන එක නව ලෝකෝත්තර ධර්මයේ අවසානයේ හතරමක නතර ඵල සහ නිවන කියන නිවනයි තියෙන්නේ. එතකොට ඒක ඉතින් කෙලපැමිණීමක රහත් වෙන්න ඕනේ. මේකට මේ අටුවාවේ දක්වන මේ වෙනස නිසා මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අපි වාසනාවන්තයි අපේ කටුකුරුන්දි ඥානන්ද ස්වාමීන් මේක ඒ නිවනේ නිවීම දේශනා මාලාවේදී උත්සාහ කරා උන්වහන්සේ සඳහන් කරා සංඥා වේදිත නිරෝධයට ගියාට පස්සේ එයා අවදි වෙන්නේ විමුක්ඛ තුනෙන් එකකට ශුන්්‍යත අදිමිත්ත අපණීත කියලා. ඒ විමුක්ත තුනෙන් කෙලිම නිවනටමයි යන්නේ. ඒ කියන්නේ අනාගාමී උතුමේ පාස අෂ්ට සමාපatti සහිත විදු සමාපත්තිට සම වැඳුනොත් නැගිටපු ගමන් දොරවල් තුනක් කැරෙනවා. ඒ දොරවන් එකකින් නිවනටමයි වදින්නේ. ඒ නිසා නිරෝධ සමාපත්තියෙන් එවැනි කෙනෙකුට නිවනට තියෙන ආසන්නම මාර්ගය කියන්න පුළුවන්. ඊට පස්සේ එයා ඕනනම් අරිහත්ත්වඵල සමාපත්තියට සමාදින්න පුළුවන්. නැත්නම් ආයෙත් නිරෝධ ඵල සමාපatti වුණා සමාදින්න පුළුවන්. ඒ ඒක නිසා නිරෝධ ඵල සමාපත්තිය සෝවාන් වෙච්ච අෂ්ට සමාපත්තිලාභී ඕන කෙනෙකුට යන්න පුළුවන්. නමුත් ඒක ඊගාවට දොර තියෙන්නේ නිවනට තමයි. නිවන ලැබුවට පස්සේ නිරෝධ ඵල මේ අරහත් ඵල සමාපත්තියට යන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් තියෙනවා අරහත් ඵල සමාපත්තිය නිරෝධ සමාපත්තියයි දෙක එකද කියලා. නමුත් තුල චුල්ල වේදල සූත්‍රයේදී ධම්මදින ත්‍රිනාසය සඳහන් කරලා තියෙන විදිහට නිරෝධ සමාපත්තිය හරියත් ඵල සමාපත්තියට මෑතින් තියෙන එකක් අරකට යන දොර අරකට යන මෙහෙයුම වශයෙන් නිවන විස්තර කරනට වඩා වෙනස් ක්‍රමයකටයි නිරෝධ ඵල නිරෝධ සමාපත්තිය අපි කියන්නේ සංඥා වේදේ නිරෝධේ නිරෝධ සමාපත්තියට සමාදිනකොට පෙන්වන්නේ ඒ ශරීරයේ ඔක්කොම රුධිර ගමන ඔක්කොම මධ්‍ය සුෂුම්නාට එකතු වෙලා ශරීර උෂ්මේ නතර වෙනවා නමුත් කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ගෙවිලා සම්පූර්ණ මලමීයක් වගේ වෙනවා. ඊට පස්සේ අදිෂ්ඨානයේ හැටියට උපරිම දවස් 7ක් එහෙම පවත්වන්න පුළුවන්. කිසියම් මේ බැලුව බැලුවම් පේන්නේ කණුවක් වාගේ ගලක් වාගේ තමයි කියලා කියන්නේ. ගිනි තිබ්බට ගින්දර වැටෙන්නෙත් නෑ අදිෂ්ඨාන ශක්තිය නිසා දවස් 7න් පස්සේ නැගිටිනවා. එතකොට ශරීරේ තියෙන ආහාරය එහෙම ගොඩක් ගෙවිලා තියෙන්නේ. මේ ඊගාවට ආහාර වේලක් නොලැබුණොත් තව දවසක් ගන්න ඉස්සලා පිරුණපාන. ඒක නිසා නිරෝධඵල සමාපත්තියෙන් සංඥා වේදේ නිරෝධයෙන් නැගිටලා යම් කිසි gedරකට ගියාට පස්සේ ගුණයක් දැකලා දාන බෙදුවොත් ඒ දාහනේ ආනිසංසය එදාම ලැබෙනවා. මොකද ඒ උතුමන් වහන්සේගේ ආහාරයෙන් තමයි ජීවිතය රැඳෙන්නේ. ඒ ආහාර වෙන්න නොලැබුණොත් එතනින් ජීවිතක්ෂයටපත් වෙනවා. ඒක නිසා නිරෝධඵල සමාපත්තියෙන් නැගිටපු කෙනාට බෙදෙන ආහාර වේල මහත්ඵල මහානිසංස වෙනව මොනෝ ප්‍රාර්ථනා කරත් ලැබෙනවයි කියලා කියනවා. නමුත් එහෙම ගුණයක් අරියත් ඵල සමාපත්තිය නැගිටිපු එකන ගැන කතා කරන්නේ නැහැ. අරියත් ඵල සමාපත්තියත් ඒ වගේ නමුත් ඒකෙන් නැගිටිපු එකනට ඒ වගේ දවසකින් ආහාර නැති වෙනවා නැති වුණොත් ජීවිතක්ෂරපත් වෙනගේ ප්‍රශ්න එන්නේ නැහැ. අරියත් ඵල සමාපත්තිය දවස් 7ක් ඉන්න පුළුවන්ද කියන එකත් ත්‍රිපිටකේ පිරිසුදු කරලා නැහැ. නමුත් බොහෝ විට මේ සමාපත්තිය ඉන්නකොට තියෙන චිත්ත tattwය බොහොම නිරෝධ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒක මේ මේ පිටකින්න කෙනෙකුට තමයි ඒක ගැන උසස් පහත්කම් ගැන ප්‍රශ්න තියෙන ඉතින් ඉන්න කෙනාට උසස් පහත්කම් නැහැ මාන්නේ නැහැ. මෙහා පැත්තේ ඉන්න කාරේ තමයි අපිට නැතුණට ගියේ එක්කෙනාගේත් මාන්නේ මනින ප්‍රශ්නේ අපිට තමයි තියෙන්නේ. මේකොඩ ඉන්න කටිය තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට තමයි මේ ප්‍රශ්න අහන්නේ. ඔය වට පිට බල බල ඉන්නවා සමන්වාංශ අවසරයි සුදු ප්‍රශ්නයක් අහන්න ඒකටම සෝවාන් ඵල සමාපත්තිය කියලා දෙයක්ත් ප්‍රාද ස්වාමීන් වහන්සේ. හැම දෙයකම ඵලයට ලැබෙන පස්සේ ඵල සමාපත්තිය කියලා එකක් තියෙනවා. ඒක හරි මේ ඉන්ටරෙස්ටිං හරි මොකක්ද කියන්නේ හරි උනන්දුකාරකයි. අපි ලොකු සංසය ගැන ගොඩක් කතා කරා. කතා කරලා කියන මම අදහස් කරලා ලියලා තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් මාර්ගයට ගිහිල්ලා මාර්ගයත් එක්කම ඵලය ලැබෙනවා. ඊට පස්සේ ඒ පුද්ගලයා ඉතින් සමහරට දන්නේ නැහැ මේ මොකද වුනේ කියලා. ඒක ලොකු විපිරියාශයක් ලොකු මුදුන්පත් වීමක් කෙලපැමිණීමක් වෙනවා. සමහරුන්ට තේරෙනවා මොකක් හරි මෙතෙක් නොවිච්ච විදිහේ විශාල පරිවර්තනයක් පරාවර්තනයක් උණයි කියලා. ඉතින් ඒක නා නැවත නැවතත් ඒ විදිහට මේ තනම ඉඳගෙන සූත්‍රපදි භාවනා කරුවොත් අරක නැවත නැවත මේ ඒ පැත්තට යනවා. ඒ යෑම ඇත්තටම ඵල සමාපත්තියට සමවැදීමක් තමයි. ඊටකොට ප්‍රශ්නයක් එනවා ඒ පුද්ගලයා සෝවාන් ඵලයටපත් වෙලා සෝවාන් ඵල සමාපත්තියටපත් වුණාද නැත්නම් ඊගාවට අනා සකදාගාමි මාර්ගයට ගිහිල්ලා මේ ලැබුණේ සකදාගාමි මාර්ග ඵලයද කියලා හොයන්න බැරුව යනවා. සෝවාන් මාර්ග ඵලයට නැවත නැවතපත් වෙනවා. පත් වෙනවා මෙයාගේ මෙහෙවමකින් නෙමෙයි සිද්ධ වෙන්නේ. මෙයා දන්නේත් නැහැ සමාලාට මේ සෝවාන් මාර්ග ඵලය තමයි ලොකු විහිළු මිහිරියාවක් ඒක කුසිලීලාටයක් ඒ නිසා හිත කැමැති හාව තමන්ගේ පැලැස්සට දුවනවා වගේ පොඩි එක අම්මගේ උරිසේ බුදිය ගන්න කැමැති වගේ පොඩොක්කේ ඉන්න කැමැති වගේ හිත දකිනවා මේකේ සිලිලාරේ නිසා සමවදිනවා එතකොට හරි අමාරුයි දැනගන්න එකට නැවත නැවත සමවදිනවද එහෙම නැත්නම් ඊගා මාර්ගයට වැටිලා ඵලය ලැබෙනවාද කියලා මොකද මේ සෝවාන් ඵලයට ලැබපු ගමන් කෙනෙක්ගේ හිත තියෙන බොහෝම පිරිසිදු පිවිතුරු එළඹිච්ච පෙළඹිච්ච තත්ත්වයක ඒ නිසා බොහෝම ඉක්මනට සකදාගාමි මාර්ගයට කියලා ඵලයටපත් වෙන්න පුළුවන්. එතන වෙනස මේ ප්‍රශ්න මෙතන හිටින්නේ සෝවාන් මාර්ග පලස්ත පුද්ගලයන් තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම දුරු කරලා ඉතින් සකදාගාමි වෙනකොට වෙන්නේ කාමරාග පැටික තුනී වෙන එක විතරයි ගෙවා දැමීමක් වෙන්නේ. ඒක හපල කන්න තරම් දෙයක් නෑ ඒක. වෙනසක් වෙනවා. ඒ නිසා මේ දෙක අඳුරන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒකෙච්චර බරපතල ප්‍රශ්න නෙවෙයි මොනවා වුණත් හොඳටනේ වෙන්නේ. නමුත් අද තියෙන ක්‍රමයේ හැටියට මේ ලුණු සී කපන්න වගේ මේක පළවෙනි ධානයේද දෙවෙනි ධානයේද පළවෙනි ඥානයේද සෝවා ධ්‍යාන මොනවාද මේ විපස්සනා ඥාන වලට එන ෆයිට් එකක් නෙදී. මෙතනද උඩද පල්ලේද ඉන්නේ කියලා. එහෙම කෙනකොට මේකේ විශාල මූලධර්මම ප්‍රශ්නයක්. ඉතින් ඒක නිසා ගුරුවරයෙක් හරිද භාවනා කරනකොට ඒ ගුරුවරයා කරන්නේ ලකුණු දෙන්න යන්නෙත් නැහැ, සාතික දෙන්න යන්නෙත් නැහැ. කියනවා හොඳට භාවනා කළා ඒ කියන ප්‍රශස්ත தත්වෙට හිතපත් වුණාට පස්සේ අදිෂ්ඨාන කරන්න කියලා මට අර ගිය සමාධියම ලැබේවා. ඒ සමාධියම සමවදීවා කියලා හොඳට අදිෂ්ඨානයේ යුක්ත වෙතෙන් ගිහිල්ලා ආපහු ඇවිල්ලා අදිෂ්ඨානයේ යුක්ත වෙතෙන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කරලා ඒ ශිෂ්‍යයාට යෝගාවචරයට විශ්වාසයක් ඇති කරනවා මේක දැන් Tamange අතේ අතේ තියෙන ඕන වෙලාවක යන්න පුළුවන් ඕන වෙලාවක එන්න පුළුවන් මෙච්චර වෙලා Tamange ඉන්න පුළුවන් මේක නිකන් බත් කනවා වාගේ නානවා වාගේ නිදා ගන්නවා වාගේ හොඳට පුරුදු කරන්න කියලා පුරුදු කර කර ඉන්නකොට ඉතින් මුල් ටිකේ හරි මිහිරියාවක් කියනවා මොකද අලුත් සෙල්ලම් බඩුවක් හම්බෙච්ච ළමයෙක් වගේ ඉතින් ඒකත් එක සෙල්ලම් කරගෙන නම් ටිකක් කළා යනකොට ප්ලාස්ටික් එකේ ඉරි ඇඳෙනකොට ඕක සෙල්ලම් බඩු විසිකරනවා. එතකොට තේරෙනවා වැඩ කරන ගුරුවරයාට දැන් මෙයාට මේකේ ආදීනව පේනවා. දකින්නකොට තිබුණ ශීලාරේ නැහැ. එහෙම කරලා හොඳට සාකච්ඡා කරලා බලනවා මෙයාට නැවතත් වතාවක් යුද බිමට යන්න තරම් ආය ධෛර්යය තියෙනවද කියලා බලලා තියෙනවනම් ලොකු ස්වාමීන් වහන්සේ ක්‍රමයක් මේක බුරුම පන්දිස්වාංශෙත් මට ගියාට පස්සේ කිව්වා මට අදිස්ථාන කරන්න කියනවා මගේ මේ සෝවාන් මාර්ග ඥානේ තව සුමාන දෙකට සම නොවදීවා කියලා අදිස්ථාන කරනවා. මගේ හිත මේ සෝවාන් මාර්ග ඥානයට සම නොවදීවා කියලා දැන් අලුත් යෝගාවචරය. අර චිත්ත ශක්තියෙන් යන්න පුළුවන් බෝනස් එක නෑ දැන්. ඊට පස්සේ භාවනා කරන්න කියනවා. ඉතින් අර ගිහිල්ලා දැන් අර සතුටින් පුරුද්දට ගැඹුරු වතුරට පැනලා දඟලපුවා දැන් ගිහිල්ලා නැහින්න පටන් ගන්නවා. දැන් තේරෙන්න පටන් ගන්නවා අර කලින් තිබුණු අරසා මොකුත් නැහැ. අරමුණ අලුත් මුලක ඉඳලා යන්න වෙනවා ආය නීවරණ එනවා ආය කෙලස් වෙනවා ආය පශ්චාත්තාප වෙනවා එහෙමනම් හොඳයි ඒ මොකද අදිෂ්ඨානේ වැඩ කරලා තියෙනවා දැන් අලුත් මාර්ගයක යන්න ඉතින් යෝගාවචරය දන්නේ නැති වුණොත් එයා චිත්ත මේ මේ හිත නරක කරගෙන මම හොඳ විශ්වාසයක් ඇතිව භාවනා කරපුවගෙන මේ දැන් මට භාවනාව නැහැ නමුත් එයා දන්න අදිෂ්ඨානයක් කරලා තියෙනවා ඊට පස්සේ දුෂ්කර ගමන කාය යනවා ආයෙ කටුවකුලක් හසේ රිංගලා රිංගලා වගේ යනවා. ගියාට පස්සේ ආයෙ අර මේ සුවන් වෙච්ච කෙනාට නාම රූප පරිඥාන පච්චේ පරිග්ගා ඥාන සම්මසන ඥාන වලට යන්න ඕනේ උද්‍යප්පේ ඥාණයෙන් පටන් අරගන්න එතන ඉඳලා ආය චිත්ත විදි අල්ලගෙන යන්න පටන් ගන්නවා. එතකොට අලුතෙන්ම ඉගෙන ගත්ත එක්කෙනෙකුට වගේ ආය උනන්දුවක් ඇති වෙනවා හරියට. දැන් මගේ බල්ල කට්ටේ අල්ලනවා. දැන් පඩියෙන් පඩිය නගිනවා. එහෙම ගියාට පස්සේ කෙලපැමිණීමක් වෙන්න පුළුවන්. කෙලපැමිණීමක් වුණොත් පළවෙනි මාර්ග ඥානෙ නෙවෙයි ඒ සුමාන දෙක ඇතුළත අදිස්ථාන ශක්තිය වැඩ කරපු නිසා. එතකොට දෙවෙනි මාර්ග ඥානෙ කියලා ගුරුවරයා වුණා ගෙස් කරනවා. නමුත් අපිට තාම එහෙම මීටරයක් හම්බෙලා නැහැ මේක කොහොමද කියන්නේ. ඒක කරලිවලා ඒක සාර්ථක වුණොත් ඒ විදිහටම කියනවා ආය සුමාන දෙකට ඒකත් නතර කරලිවලා වැඩ කරන්නේ. එතකොට තමයි ඒ විදිහට ආයසරයක් දුෂ්කරතා මැද යන්න වුණොත් අනාගාමි මාර්ග ඥාන කියලා හිතන්න. මාර්ග මාර්ග කියලා හිතන්න පුළුවන්. ඒක වැඩ කළ ජයග්‍රහණය කළොත් ඵලය කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම එහෙම කර කර තමයි යන්නේ. එතකොට අර ආධුනිකය යන පාරෙම තමයි සෝවන් මාර්ගඵලස්ත්‍යත් යන්නේ. සකදාගාම මාර්ගඵලස්ත්‍යත් යන්නේ ඒ පාරෙම. එතකොට හිතුවට වැඩිය පශ්චාත්තාප වෙන වෙලාවල් එනවා. ඒකයි ඒකේ තියෙන මේ වටිනාම කැලල අපි හිතන්නේ දැන් අපිට ඕන ගමන් ගමන් සතිය ගන්න පුළුවන්. ඕන වෙලාවක අරමුණ කීකරු කර ගන්න පුළුවන්. ඕන වෙලාවක සමාධිය ගන්න පුළුවන් කියලා. ඒ කියන වරේ නැතිලා යනවා. පරි නැතිලා ආයෙ මුල ඉඳලා දන ගන්න පටන් ගන්නවා. ඉතින් ඒකට ගුරුවරයා දන්නවා දැන් හරියටම වැඩේ යනවා. ඒක නමුත් ශිෂ්‍යයා බොහෝම පශ්චාත්තාප වෙනවා. ආත්ම ඉච්ඡා බංගත්වය ඇති කර ගන්නවා අයියෝ මට මොකද උනේ කියලා. ඉතින් මේක මේ තේරවාදයේ තියෙන ගුරුකුල මත. මේක මේ ත්‍රිපිටකේ කොහොක්වත් දකින්නේ නැහැ. මේ ලොකු සාංශිත් කියලා දීලා තියෙනවා මේ සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේ කෙටි සටහනක් දාලා තිනවා. නිකන් හොඳට කියවනකොට තේරෙන එක තමයි කියන්නේ. ඒකට මහසිසාදුගේත් ඥාන විභාග පටි අවසානයේ කියලා දීලා තියෙනවා මෙච්චරයි පළවෙනි මාර්ග ඥාන සඳහා මේකමයි දෙවෙනි මාර්ගයත් මේකමයි තුන්වෙනි මාර්ගයත් මේකමයි අවසාන දක්වාම තියෙන ඒකම නැවත නැවත කිරීම තමයි ගොඩ එන්න තියෙන ක්‍රමය සැක විසඳ ගන්න තියෙන ක්‍රමය. ඉතින් මේකම පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි ධ්‍යානෙට මේකම පාවිච්චි කරන්න පුළුවන් සම්මසන ඥානෙට නාම රූප මේ උදයබ්බේ ඥානෙ ඕනම ඥානයක් ආවනම් තමයි සැකනම් නැවත නැවත කරලා බලන්න. එච්චර. කාය වෙන කායිමත් අහන්න දෙයක් නැහැ. නැවත නැවත කරන්න කරන්න කරන්න කරන්න තමන්ට මේ සැක ඇරලා දැනගැනීමේ ශක්තියක් එනවා. මේ අතරමැද සුත්තමේ ඥානෙ තියෙනවා නම් මම ඉන්නේ මේ මේ ගමන් කියලා එයාට මේ දෙක එකතු වෙලා එකින් එක අපුඩි අපුඩියක් ගහන්න අත් දෙකක් එකතු වෙනවා වගේ උතුම් ඥානය සහ ප්‍රත්‍යක්ෂ ඥානය එනකොට තේරෙනවා මේ ਸਰවචනාංශේලා බොමැඩ මුලදී සාක්ෂාත් කරපුදී මේ තාක් මෙච්චර විස්තර සහිතව ආවේ කොහොමද කොහොමද මේ සංවිධානය වෙන්නේ කියලා. ඉතින් හිත මේ වැඩ කරන්නේ චිත්ත ඥානයක්. අපේ කාගවත් අය කියන්නේ නෙවෙයි. මේ හිතක් වැඩ කරන හැටි. ඒක ගුරුවරයාගේ දක්ෂකමක්වත් බුදුහමගේ අදිස්ථානයක්වත් නෙවෙයි. නමුත් වෙලා තියෙන්නේ මේ හරියටම මේ ඒ අතුර ඒ ෆෝමියුලා එක ඒ සමීකරණේ දාලා මේක විසඳගනින්න තරම් අද ඉන්න භාවනා කරන අයට විශ්වාස වෙනවා. විවේකමයි. ඉවසනවායි. ඉක්මනට ඕන මොනවා හරි වෙච්ච ගමන් ඒක මොකද්ද කියලා දැනගෙන කොලර එක දාස් කරගන්න දැන් මම හරි. ඉතින් ඒකෙම වෙන්නේ මොකද්ද? අර ආය මාන්නේ ආය තණ්හාව ආය ආසාව වැඩෙනවා. ඇත්ත තමයි මේ වැඩෙන්නේ ධාර්මික පැත්තට අපි කියනවා නම්. නිරාමිෂ පැත්තට තමයි. මොකද ඒ වුණත් ඒක නැත්තම් හොඳයි. ඒ නිසා දෙන්නේ යන්න නරකයි ඒ පැත්තට. කවුරු දඟලන්න හැදුවත් කන හරහා පාරක් ගන්න එකයි කරන්න තියෙන්නේ. මේ ආයේ මොනවාක්වත් දෙන ගමනක් නෙවෙයි කෙලස් කෙවල දාන්නයි අපි මේ වතක් කරන්නේ බුදුහාමුදුරුවෝ. සක්මන් කිරීමෙන් පරියන්කගත කිරීමෙන් එදිනදා වැඩ සතියෙන් කිරීමෙන් බණ ඇහිීමෙන් බණ කීමෙන් කරන්නේ වතක්. ඒ වත විතරයි ආයේ මොනවාක්වත් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. සංසන්දනයක් කරන්න යන්න එපා. ඒකෙන් මේ මේ හානියක් වෙන්නේ නැහැ. නැවතුණත් යොදවද බැලීමෙන් වෙන්නේ මේ බහුලීගත කරනවා කියලා බුදුහාමුදුරු කියප එක අපි මන්තර මතුරනකොට සිද්ධි කරනවා කියලා කියනවා. ඉංග්‍රීසියෙන් ඒක කියන්නේ සීසන් කරනවා කියලා. ඒ සීසන් කිතිල තමයි මේ ගුරුවරයෙක්ගේ විමුක්ත වෙන්න තියෙන ක්‍රමය. එහෙම නැත්නම් Tamanට විශ්වාසය ඇති කරගන්න තියෙන ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ රාත්‍රී ධර්මදේශනයේ ඔබ වහන්සේ නාම රූප පරිච්ඡේ ඥානේ පච්චේ පරිග්ගා ඥානය සම්මස්ත ඥානේ ආනාපාන සති කේන්ද්‍ර කොටගෙන වැඩි වෙන සඳහන් කළ කරුණාකරය අනුපිළිවෙලින් විස්තර කළ මැනේ මං කියනකොටම හිතුවා මේක ෂුවර් එකද මේ ඉතින් <laughs> කියලා වහිනවල ඒක කනවා තමයි කියලා. මෙච්චරයි ඕන කරන්නේ කාටද? මේ එක එක ඥාන ටික ගෙදර ගෙනියන්න කොකිස් ගෙනියනා වගේ මේක ඉතින් ෂුවර්. ඉතින් ඒක නිසා අපි ඒක මම ඒක තියාගන්නම් මේ ටික ඉවර කරලා අපි යන් එකට ඈ සක්මන් භාවනාදී වැලිවල පතුල් ගැටීමේ සිදුවන ඝර්ෂණීය විද්‍යාත්මක පදනම කොහොමද? ඒක වැලිය වලින් අහන්න eBay. මගෙන් අහලා හරියන්න. කකුල පොදිනකොට මොනවද වෙන වෙන්නේ මොකද්ද කියලා මගෙන් අහන්න. මොකද්ද විද්‍යාත්මක පදනම වැලිය විදිනකොට? වැලිය විදිනකොට මේක පොළවේ විදිනවා, සිමෙන්තිය විදිනවා නෙවෙයි කියලා තේරෙයි. කීව පදනමක් නැහැ. ඔක්කොම නිකන් ඔළුවේ දාගන්න දේවල්. නමුත් විද්‍යාත්මක පදනම නෙවෙයි කියනවනම් කියන්නේ ඒක බොහොම සෞඛ්‍ය සම්පන්නයි. මේ තනි පොළොවේ විදිනට මේ තනි පොළිය කියන එක මනුස්ස ලෝකේ නෙවෙයි. මේක මේ මනුස්ස විසින් හදාගත්ත විකාරයක්. මනුස්ස ලෝකේ රගත්. මනුස්ස ලෝකේ හැම වෙලාවෙම විෂමයි. ඒ විෂමතාවය තමයි මනුස්සය හැදිලා තියෙන. ඒකම තමයි අපේ ඇඟ ව්‍යායාම වෙන්නේ. මේ මනුස්සයෙන්ද සල්ලි හම්බෙච්චාම මේව මට්ටම් කරනවා. මට්ටම් කරලා පස්සේ තිල්ලට වෙයි. ඊට පස්සේ ආයෙත් දොස්තරලා හොයනවා කන්සල්ටන්සි හොයනවා. ඉතින් ඊට පස්සේ අර්ග විද්‍යාවක් නෑ මේකේ තියෙන අවිද්‍යාව විතරයි කියන්නේ. මේ හදාගත්ත එකේ තියෙන අවිද්‍යාව මිසක් ප්‍රകෘතියේ කිසිම විද්‍යාවක් නැහැ. හැබැයි සෞඛ්‍ය සම්බන්ධයි. ඒක තමයි you at home back home. ඒක නිසා මේක මේ විද්‍යාත්මක පැත්තෙන් එක එකනට එක එක පැති වෙන දෙන්න පුළුවන් කොයි එක කරත් අපිට කියන්න තියෙන්නේ ඒක දැනගෙන කරත් නොදැන කරත් ආනිසංශ පැත්ත නම් ස්වභාවය තමයි තියෙන්නේ. કૃත්‍රිම වෙන්න වෙන්න වෙන්න කිටි කාලින හෝ දීර්ඝ කාලනව හරි වන්දික වන්දනම් වෙනවා. ඒක නිසා මේ මේ මම හරි සතුටුයි මං කවතනත් හදන්න කියලා වැලි වලින් සක්මන මට හරි ආසයි මේ කට්ටිය වැලිය අදිනවා දකින්න උඩ මේකට ඈ ඔව් එතකොට මෙතන පල්ලේ අදිනවා එන්න යකඩ ගොඩක් උයි තනකොළ කොටක ඔක්කොම සුද්ධ කරන්න සුද්ධ කරලා එතනත් වැලි හදා ගන්නවා මට උඩටත් ගෙනියන්න ඕනේ මට බනින ඔය මේ කාන්තාවන් කියලා වැලියක් දැන් නිසා නැත්තම් වැලි දඬුවම් කියලා જાතියක් වෙන. වැඩි කරපුවාම පාත්‍රේ වැලියක් දනවා ආම්තුරුවන්. ඒ ටික දෙන්න ඕනේ. එතකොට නිකම්ම සක්මනකුත් වෙනවනේ. උඩට ගෙනියන්නේ මෙතන තියෙන කළු වල කළු වල ගෙරලා අයින දිගට වැටක් තියෙනවා. කළු වල තුවායි මහදයක් නෙමෙයි මෙච්චර අඟල්ලා ටිකල. කියලා තියාන දාගන්න එකයි තියෙන්නේ. ඔව්. ඒ නිසා මම ආරාධනා කරනවා ඒක කරගන්නයි කියලා. මොකද හැබැයි නම් ගහන්න යන්න බෑ මේ මමයි කළු වල ඇද්දේ මමයි වැලි ඇද්දේ ඒව බෑ. ඒව මොකක්වත් බෑ. ඒකට වැඩේ වෙනවා. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී හුස්ම කය නොදැනුණත් සමහර අවස්ථාවලදී දීර්ඝ ලෙස හුස්ම ඇතුල් වීම හෝ පිටවීම දැනීමත් බඩේ වාතයේ සෙලවීම දැනීමත් ස්වභාව භාවනාවේ සුළු හෝ දියුණු අවස්ථාවද එසේ නැතිනම් ස්වභාවික සාමාන්‍ය තත්ත්වයක්ද දෙකම තමයි ඇත්තටම අපේ ඇඟ කියලා කියන්නේ පුතුමාකාරමේ හතර මහා ධාතුන්ගේ වැඩපිළිවෙලක් ඒක මේ අපි බැලුවත් නැතත් සිද්ධ වෙනවා ඉතින් අපි සාමාන්‍යයෙන් බලන්නේ අනුන්ගේ හතර මහා ධාතු මිසක තමන්ගේ එක නෙවෙයි. ඒ තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මේක ඇතුළට දැම්මට පස්සේ මේ කවදාහකවත් නැති පළවේග පේස කර්මාන්ත ආයතනයක් ඇතුළට ගියා වගේ එහෙම නැත්නම් පවර් හවුස් එකකට ගියා වගේ විශාල වැඩ කොටසක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක වටිනකම තියෙනුකේ මගේ හිත පිට නෙවෙයි කියන්නේ හොඳ ලකුණක්. එච්චරයි වටිනකම. මගේ හිත බාහිරවර්ති නෙවෙයි දැන් අන්තරාවර්ති. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒක ඉංග්‍රීසි කියන්නේ ඉන්සයිට් කියලා ඇතුළ බැලීම. මොකද හුඟක් වෙලාවට අපි කරන්නේ බාහිර බැලීම. හැබැයි මේක මේ භාවනාවේ தත්වයක් නෙවෙයි. මේක හොඳට බලන් හිටියොත් ඇති. වෙලා තියෙන මේක බැලීමෙන් ප්‍රියක්වත් මනාපයක්වත් කිසිම ලාභයක් නැසෙ අපි හුඟක් වෙලාවට බාහිර දේවල් බලනවා. ඒ බාහිර දේවල් නිසා ප්‍රේම කරනවා. අපි මේක අප්‍රිය කරනවා. මේ ਸਰුවත්නාංශයෙන් සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවේ අපිට විශ්වාසයක් ඇති කරලා දෙන්න මේක අප්‍රිය වුණාට මේක තමයි මධ්‍යම ප්‍රතිපදාව. මේක තමයි අපිට නිවන් මාර්ගය කියලා පෙන්වලා දෙන්න. ඒ නිසා බලනකොට නම් මේක ලොකු ජයග්‍රහණයක්. මොකද අපේ හිත දැන් ඇතුළට නැමිලා නැමිච්ච බවට ලකුණුත් තියෙනවා. හුස්මෙමයි නැත්තම් හුස්ම වෙනකොට බඩ දඟලනවා, අතපය නලියනවා, විශ් වෙනවා, දඟලනවා. ඒක නිකන් සාමාන්‍ය හොඳට නිින්ද ගිය බබෙක් දිහා බලන ඉන්න ඒ බබාගේ වැඩේ කොච්චර හරි නලිය නලියයි. ඒ තමයි ආය ව්‍යායාම කරන හැටි. ඒක අර මේ ළඟදී මේ බ්‍රේන් ස්කෑන් කරලා තියෙනවා නිින්ද ගියයි කියලා අපේ මොලේ කිසිම දෙයක වෙනසක් නැත් මේ අවදියෙන් ඉන්න විදිහටම වැඩ කරනවා. මොනම විදිහකින්වත් වෙනසක් නැහැ කියලා. අපි හිතන්නේ නිින්ද ගියාම සෑහෙන විවේකයටපත් වෙනවා කියලා නෑ. ඒ නිසා ඒගොල්ලෝ නිින්දෙන් අවදි කරවලා තියෙන වතුර දාලා. කට්ටියක් අවදිින් ඉන්නකොට බ්‍රේන් ස්කෑන් වෙනවා. කට්ටිය නිදි අරගෙන ඉතින් නිින්දින කට්ටිය වතුර දාලා අවදි කරලා. එතින්දි පොඩි ගැසිල්ලක් කරනලු ආයෙත් අරකවනවා. ඒ නිසා අපි මොන ජීවිතයක ගතවත් මේ කඹරන කඹරිල්ල ප්‍රයදවල් දෙකේ කරනවා. මේක යන්ත්‍රයේ අදිනවා. ඒක දකිනවනම් ඇතුළත ඒකේ අර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්න හදන මේ ප්‍රතිපදාව තමයි මේ. නිවන තියෙන මේ බඹයක් වන්න වූ ශරීරයේ මිස පිට නෙවෙයි. ඒකට හිත ගියා නම් ඒක විශාල ජයග්‍රහණයක්. ඒ දෘෂ්ටි කෝණය බාහිරවත්ටි දෘෂ්ටි කෝණය ඇතුළට හැරිත් ඒක. ඇතුළට ඇච්ච එක පළවෙනිම ලකුණ තමයි ස්වභාවික සිදුවෙන කම්පන චංචල තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඇති වෙන සැකේ තමයි ඒකට කරන කෙනහිල්ල තමයි මේ ප්‍රශ්න අහන්නේ. මොකද ඒක වැරද්දක් නෙවෙයි කාටවත් ගොඩ එන්න බෑ ප්‍රශ්න අහන්න නැතුව. මේක හරිද වැරදිද මොකද්ද කියලා. නමුත් මේ ප්‍රශ්නෙන් තියෙන්නේ මේ දකින්න දෙයට පිළිගන්න ලෑස්ති නැහැ. දකින්න දෙය කොනහනවා. දකින්න දෙය ප්‍රශ්න කරනවා. ඒකමක් නෑ බාධා වෙන්නේ අපි දැනගන්න ඕනේ මේක තමයි ක්‍රමේ. දිගට අරගෙන යන එකයි තියෙන්නේ. දිනුවක් කියලා ගන්න එපා. මේක සාමාන්‍ය தত্ত্বය. නමුත් නියම පැත්තට හැරිලා තියෙනවා. යන්ත්‍රය දැන් ඇතුළට හැරිලා තියෙන බවට ලකුණක්. ඒ නිසා මේක අනුමත කළ යුතුයි, අගය කළ යුතුයි. ආනා ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවත් අනිමිත් භාවනාවෙත් වෙනස පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. ආනාපාන සතියෙම අරමුණු නොකොට අනිමිත් භාවනාවෙන්ද මාර්ගඵල ලැබිය හැකිද? අනිමිත් භාවනා කියන එක මම අහලා නැහැ. ඒ නිසා මේ කවුරු හරි ප්‍රශ්න කරන එක්කන අනිමිත්ත භාවනා ගැන විශ්වාසයක් ඇතුව කතා කරන්නේ අනිමිත්ත භාවනා ගැන අත්කතන දෙන්න කැමති නම් මම කැමති ඒක ආනාපාන සති භාවනාවත් එක්ක සම්බන්ධ කරන්න අනිමිත්ත භාවනා කියන එකක් එච්චර ප්‍රසිද්ධ නෑ භාවනා ලෝකේ. ගරු ස්වාමීනි මාර්ගඵල ලැබීම සඳහා ආනාපාන සතිය පමණක්ම කිරීම ප්‍රමාණවත්ද? සක්මන් භාවනා නොකළොත් අපේ අවසාන අරමුණ නිවන් සඳහා අය අඩුපාඩුවක්ද කරුණාවෙන් පහදා දෙලෙමින් සිටිමි. මේක ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකක් ඉල්ලනවා. පළවෙනි කොටස මාර්ගඵල ලැබීම සඳහා ආනාපාන සතිය පමණක්ම කිරීම ප්‍රමාණවත්ද? මම කැමතියි මේක සභාවට දාන්න මේ ප්‍රශ්නේ. කවුරුහරි ප්‍රශ්නයක් අහුවොත් ආනාපාන සතිය වැඩි වීම සඳහා නැහැ මාර්ගඵල ලැබීම සඳහා ආනාපාන සතිය පමණක්ම කිරීම ප්‍රමාණවත්ද කියලා මොකද කියන්නේ? ඔව් ඒකට මොකද්ද කොහොමද අපි මේක ඉෂ්ටිර කරන්නේ ඔප්පු කරන්නේ මේක සාහිතික කරන්නේ කොහොමද දෙන්නේ අපි මේ ඌ කියන්නේ මොන පදනමක ඉඳලාද කියලා මේ විශ්වසනීය භාවය ඇති කරගන්නේ කොහොමද? ඉතින් මට මම මගෙන් මේ ප්‍රශ්නයක් මම කියන ආනාපානසති සූත්‍රය කියවන්නේ. ආනාපානසති සූත්‍රය පුත්‍රජනසේ නැවත නැවතත් ඒක කියනවා. ආනාපාන සතිය වැඩිවොත් සතර සතිපට්ඨාන වැඩන සතර සතිපට්ඨාන සත්ත බොජ්ජංග වැඩනවා සත්ත බොජ්ජංග වැඩුවොත් මේ චේතෝ විමුක්තියට යනවා කියන එක ඕන තරම් පැහැදිලිව දේශනා කළා කියලා. ඒක නිසා මේක තමයි හරි. සක්මන් භාවනා නොකළොත් අපේ අවසාන අරමුණ නිවන් සඳහා ඒ අඩුපාඩුවක් නෑ එහෙම කියන්න බෑ. මේ මොකද මේ සක්මන් භාවනා කෙරුවොත් ගමනට පහසුයි. විහිස කරගතිය අඩුයි, අඹුල් ගතිය අඩුයි මිහිරියාවක් එනවා. සක්මන් නොකර යන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒක මේ මේ මොකද්ද මේ මේ මම මේ කියන හද කතා ඉච්චර ඒකේ ප්‍රයෝජනක් වෙන්නේ මේ නමුත් මොනවද කියන්නේ මේ ක්‍රීඩා තරඟ කරන කට්ටිය ඇඟ කලින් වෝම් අප් කරගත්තොත් ඉවෙන්ට් එක ලේසි. වෝම් අප් කරන්නේ නැතුව කරන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් සාමාන්‍ය චාරිත්‍රය තමයි ගිහිලා ටිකක් ඇඟ වෝම් අප් කරලා මේ කර්මණිය කරගෙන තමයි ඉවෙන්ට් එකට යන්නේ. එතකොට විශ්වාසයි. ඒ වගේ සක්මන් භාවනාව මේ පූර්ව කෘත්‍යයක් කියලා ගන්න පුළුවන්. මේ සක්මන් භාවනාවෙන් තොරව නිවන් ලබන්න පුළුවන් කියන එක පිළිගන්න වෙනවා. මොකද පරියංග භාවනාවේ ඉන්නකොට නිවන් ලැබුව අවස්ථා තියෙනවා. සක්මන් කරනකොටත් ලැබලා තියෙනවා. ඒකේ අඩපාඩුවක් නැහැ. සමහරට අපිට තියෙන මේ අපහසුතාව දුරු කර ගැනීමට සක්මන් භාවනාව බොහොම ඍජු මාර්ගයක්, කෙටි මාර්ගයක් තියෙනවා. මේක ඉංග්‍රීසියෙන් ඉල්ලනවා මම භාවනා කරන විට ආනාපාන සතිය එක් අවස්ථාවකදී සිතිවිලි නොමැතිව සිටින විට ශරීරයේ ඇති බවක් නොතේරේ. සහැල්ලු පාවෙනාසුළු බවක් දැනෙමේද සමාධිය. කරුණාකර පැහැදිලි කර දෙමින් ඉල්ලමි. මින් ඔබට කල යුත්තේ කුමක් දිගටම ආශාස සහ ප්‍රසවාසයට අවධානය යොමු කිරීමද? මේ ප්‍රශ්නේ ඇත්තට මම අනිමාත්‍යෙන් උත්තර දෙන්න උත්සාහ කරා ධර්මදේශනාවේදී ගොරෝසු රූප පේනවා නම් ගොරෝසු දුකක් රූප සියුම් වෙනවා නම් සියුම් දුකක් දුක අඩු වෙලා හොඳටම රූප ගෙවිලා ගියා නම් ඒ කියන්නේ తాවකාලික වශයෙන් දුක නැහැ විවේක තැනකට ඇවිල්ලා ඉතින් මේක සමාධියක් කිය හැකි මේකට සතියක් කිය හැකි මේක භාවනා ප්‍රතිඵලක් කිය හැකි මේක මේ වීතිකම කෙලෙස් සම පරිඋත්ථාන කෙලෙස් වල සෑයන කපා දැමීමක් කියලා කිය හැකියි. ඉතින් ඊ ගාවට මොකද කරන්න යන්නේ ඉස්සලා මේක තහවුරු කරගන්න කියලා මම කියන්නේ. මෙච්චර කෙලෙස් සහිත ලෝකයේ අපිට తాවකාලික එක චිත්තක්ෂණයට හෝ රාග දෝෂ මොහ තුනෙන් පිට වෙන්න පුළුවන් වුණා නම් මේකට එහා යන්න කල්පනා කරනවා කියන්නේ මේකට අනදර කිරීම. මේ ලැබපු එක නොසල නොතකා හැරීම. ඒක කරන තාක්කල් කවදාකවත් මේක බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඒ නිසා මේමයි මගේ ජීවිතේ ලොකුම දේ අනේ මට මේක පැයක් දෙකක් තුනක් ඉඳ ලැබේවා කියලා මේක අගය කරපු දවසේ මේක මෝරන්න පටන් ගන්නවා. මීගාට මොකද කරන්න කියලා කියන්නේ මතක කරගන්න මේකට කෙනහිල්ලක්. මේ ලැබගෝ தත්ත්වයට කෙනහිල්ලක් තමයි ඔය කරන්නේ. ඒක කරන තාකල් ඒ දේ අපිට උදව් කරන්නේ මේ අම්මා නැති කලේ අප්පා කවර කලේ කිව්වා. අප්පත් නැතිව බාප්පතට ගියාට පස්සේ බාප්පත් කොනිටරනවා. ඉතින් ඒකකොට මේ ලැබිච්ච සමාධියට ඉන්න හම්බ වෙන්නේ. සා කරුණා කරලා මේක ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා මේක තව තව දික් කරන්න. එතකොට එයා කරලා දී ඊටු වැඩ ටික. මේ අහන්නේ කවුද කියලා බැලුවොත් මේ ප්‍රශ්නේ අහන්නේ මමේ තමයි. මේ අහන්නේ සක්කාය දිට්ඨිය තමයි. ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය පොහොර දෙමිලා. ඒ නිසා ප්‍රශ්නේ එන්නේ කොහෙන්ද කියලා පොඩ්ඩක් බැලුවොත් එයා මේ අසරණ වේගන එනකොට සක්කාය දිට්ඨිය අසරණ වේගන එනකොට තමයි යා ප්‍රශ්න නගලා අවධානය පිටපැත්තට යොමු කරන්න හදන්න. අපි දැනගන්න ඕනේ ඒ දෙන ලනු කන් නැතුව පුළුවන් තරම් බරපතල සක්කාය දිට්ඨිය තුනී කරගත්තා නම් ලොකු දෙයක්. මේක තවත් තුනී වෙන්න නම් මේ පාරෙමයි යන්නේ. එහෙම නැත්නම් මේ කායනුපස්සනාව සියුම් වුණාට පස්සේ වේදනානුපස්සනාවට යන්න කායනුපස්සනාවේ තහවුරුවක් අවශ්‍යයි. ඒ තහවුරුව දෙන්නම් අපි කියන්නේ සීසන් කරන්න මේක නැවත නැවත මේ බහුලීගත කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධය හා පංචස්කන්ධය කෙටියෙන් විස්තර කර දෙන්න. පංචස්කන්ධය කියලා කියන්නේ මොනවද කියලා කවුරුද කාටද කියන්න පුළුවන්? ඇයින්නේ එකක්වත් මට පිස්සු ඇයින්නේ. එතකොට පංචස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට උපාදාන කරනවා කියලා කියන්නේ මේක අල්ලා බදා ගැනීමයි විතරයි. එතකොට පංචස්කන්ධේ තියෙන්නදරලා අල්ලබදා ගැනීම අතහැරලා දෙන්නමයි සරුවචනාංශේ කරන්න හදන ඒක කටුකුරුන් දිසාංශ කියලා තුනා මේ රූප සංඥාව නැති කිරීම විතරයි අපිට කරන්න ඕනේ. රූපයාගේ ඇති රූප සංඥාව නැතුව රූප වෙන්න අරින්නේ. මේක මගේ කියා ගන්න හොඳයි කියා ගන්න නරකයි කියන්නේ නැතුව රූප තිබුණු තැන තියලා නතර වුණා නම් අල්ල බදා ගන්න නැතුව එහෙනම් අපිට ඒකෙන් නඩ දඩ නැහැ. ඒකෙන් අපි ඒකට නඩු නැහැ දඩ නැහැ. දෙක දෙපැත්තට වෙනවා. ඒක තමයි උපාදාන ස්කන්ධයේ ගැළවීම රූප රූප විජේම තියෙනවා. සක්මන් කර ඇවිත් වාඩි වී ආනාපානය කරන විට ටික වේලාවකින් ශරීරය ගැහෙන්නට පටන් ගන්නවා. එය දිය දිහා බලාගෙන සිටින විට ක්‍රමයෙන් අඩුවෙගෙන යෑම දැනේ. පසුව සහැල්ලුව සිත දැනේ. මෙහෙම බැලීම වරදක් කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ. ඉතින් මම හරිය කැමැති කියන්නේ මේ ආන සක්මන් කළයිල වඩලා බලනකොට ආනාපානෙ වැටෙන්නේ කොහොමද කියලා කියනවා. ඒ ශරීරයට වෙන දේවල් හෝ නරක දේවල් නෙවෙයි. නමුත් මේ හාවයින් නැති පඳුරට ගහිලක් ඔය කරන්නේ. සක්මන් කළා අපම ආනාපානෙ වැටෙන්නේ මෙහෙමයි කියලා කිව්වනම් මේ ප්‍රශ්නය මේ ඍජුයි. එහෙම නැතුව මට කයට මෙහෙම වෙනවා සැහැල්ලුව දැනෙනවා කියලා කියන්නේ කිව යුතු කාරණා පන්න යාමක් ආනාපානෙ මඟහැරවා යාමක් හොඳයි මේ කියන ක්‍රමේ නමුත් මේක වඩාත් හොඳ කරන්නයි මම මේ මතක් කරන්නේ කරු ස්වාමීන් වහන්සේ සමතේ දිහා විදර්ශනාදී ඇතින උපක්ලේශ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. අද හවස බණට මම හිතන්නේ සමහර විටක මේක මතුවෙන්න ඉඩ තියෙනවා. සමතේදී උපක්ලේශ කතාවක් නෑ විදර්ශනාදී තියෙන්නේ. ඒක අපි අපේක්ෂා කරමේ සූත්‍රයේදී කීප පොලකදීම මේ මාතෘකාව මතුවේ. ආනාපාන සතිය වන්නේ විට හුස්ම ගන්නා බව නොදැනී යන විට ඉදිරියට කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙන්න. මේ බව තහවුරු කරන්න. දන්නා තැන සිට නොදන්නා තැනට යන්නේ කොතනදීද? මේක හැම පරියන්කාදීම වෙනවද? මේ දේ වෙනකොට සතිය පවතිනවද? සමාධිය පවතිනවද කියලා දකින්න මේ දේ දසදහස්වර කරන්න ඕන. දසදහස්වර කරනවා කියන එක මේ වතුරක ඉන්න මිනිස්සු කොරුවට කොට වෙන්න වගේ වැඩක්. ඔරුව තියෙන වතුරේ නිසා ඒකට අඩිය තිනකොට හෙල්ලෙනවා ටිකක්. එතකොට හිතනවා මේ ඔරුව සමබර භාවයක් නැහැ කියලා. ඉතින් අර වතුරේ ඉන්න පොළවේ ඉන්නකොට සමබර භාවයක් තියෙනවනේ. නමුත් මේක නැවත නැවතත් ඔරුවට කොට වෙන්න යන්න යනකොට යනකොට යාට තේරෙනවා මේ මේ ඒක සඳහා කරන්න ඕනේ සමතුලිතේ සින්ක්‍රොනයිසේෂන්. අපි මේ එස්කලේටර් එකට නගිනකොට අපි දන්නවා මේ දුවන එස්කලේටර් එකට ගිහිල්ලා අඩිය තියෙනකොට සින්ක්‍රොනයිස් කරන්න. නැත්නම් එහෙම අපි විසි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරනකොට කරනකොට කරන තේනවා මේ දෙකේම සමබර භාවයක් තියෙනවා. නැතුව නෙවෙයි නමුත් ට්‍රාන්සිෂන් එකක් තියෙනවා ස්ථාවර තැනක ඉඳලා චලන වෙන එකට මාරු වෙන හැටි. ඝනයක ඉඳලා තරලයකට මාරු වෙන හැටි. මේක පුරුදු කරන්න. පුරුදු කෙරුවට පස්සේ ඒ පුරුද්ද තුලින් තමයි දෙවෙනි පාර දෙවෙනි අභ්‍යාසයට සුදුසුකම් ලබන්නේ. කොහොමදීම මේ ආනාපාන සතියේට හුස්ම ගන්නා බව නොදැනී යන විට දැනලත් දැකලත් කලබල වෙන්නේ නැතුව ඉන්න එක කොහොම අගේ කළ යුතු දෙයක්. මේක දසදහස්වර කරන්න. බහුලීගත කරන්න. මම ආනාපාන සති භාවනා කරගෙන යද්දී ඒ සියුම්ම පවතින අවස්ථාවේදී රූප වේදනා සංඥා චේතනා විඥාන 11 ආකාරයට අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුද? නුසුදුසු බව සුදුසුද හෝ නුසුදුසු යන බව ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කර දුන මැනවි. මම පැහැදිලි කරන්නේ නැතුව සභාවේ කෙනෙකුට මේ ප්‍රශ්න දුන්නොත් මොකද කියන්නේ? ප්‍රශ්නේ මේමයි මම ආනාපාන සති භාවනා කරගෙන යද්දී ඒ සියුම්ම පවතින අවස්ථාවේදී රූප වේදනා සංඥා චේතනා විඥාන 11 ආකාරයට අනිත්‍ය මෙනෙහි කිරීම සුදුසුද හෝ නුසුදුසු බව ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කර දුන්නමයි. ඔය කියන්නේ. ඇහින්නේ මට ඇහින්නේ හොඳයිද නරකයි? මේක මේක පැටලිලා තියෙන්නේ මේක කියලා තියෙනවා රූප වේදනා සංඥා චේතනා විඥාන මෙනෙහි කරන්න හදනවා 11 ආකාරයේ මෙනෙහි කරන්න. මේ එකක්වත් මෙනෙහි කරන දේවල් නෙමෙයි. භාවනාවට යන්න ඇරලා බලන් ඉන්නවා මේක තමයි මේ ඉන්නේ කියලා දැනගන්නවා විතරයි. මෙනේ කරන්න ගත්තොත් මෙහෙවීමක් තියෙනවා. වචනේ එතකොට වැරදි කියලාම තමයි කියන්නේ. මේ මේ පැහැදිලිවම කරන්න හදන්නේ පැහැදිලියට බොරදී දාගන්න හදන්නේ. ප්‍රවාහය අනාකූල යනකොට අත දාලා ආකූල කරන්න හදනවා. මේකෙන් චින්තාමය ඥාන දාලා ප්‍රත්‍යක්ෂ ඥානෙ අවුල් කරනවා. කිසියම් 11 ආකාරයක් අපිට බලන්න අපිට අපිට මෙනෙහි කරන්න බෑ අපිට තියෙන මේක තමයි සියුම් බව කියලා එනකොට දැනගන්න. මේ තමයි ගොරෝසු බව. ඒකයි මෙනෙහි කරනවා කියන එක සම්පූර්ණ දෙයක් දෙකක්. මෙනෙහි කරන්න ඕනෙත් නෑ. මෙනෙහි කරන්නේ දැනගත්තාම හොඳට මැති. noting and knowing කියන එක දෙකක්. මුඟක් වෙලාට ආධුනිකයා ඒක පුරුදු කරනවා noting තුලින් knowing වලට යන්න. නමුත් පුණු වෙනකොට නම්වන්න නැතුව තේරෙනවා. අනිත් විශේෂම මේ රූප වේදනා සංඥා විඥාන වගේ කියනවා පැහැදිලිව මේකට සම්බන්ධ කරනවා. මේ කතා කරන්නේ රූපස්කන්ධය තමයි. අපිට තියෙන්නේ මේක එහෙම හිතවිලිවක් කරන්නේ නැතුව සමීකරණයකට දාන්න නැතුව හසුරුවන්න නැතුව එහෙමම හොඳ අවදියක් තියෙනවා නේද? මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා ඉන්නවා කියලා. දැන් දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන කියලා පොදු වශයෙන් මෙනෙහි කරනවා නිින්ද නොයෑමට. නමුත් මේක රූප මේක අනිත්‍යයි මේක දුකයි අනාත්මයි කියලා කියන්නේ අපි හිතෙන් අතහාගත්ත අනත්‍යයක් මේකට වක් කරන්න හදනවා. එතකොට නියම අනිත්‍ය එන්නේ නැතුව යනවා. ඒක මේ නික්ලේශී එකක්. මේ අපි දාන්නේ කෙලෙස් සහිත එකක්. ඒක නිසා මේක මේ නොකර ඉන්නවා නම් හොඳයි. ඔව්. ඒක වෙලාවකට එකයි පේන්නේ නම් 11ම පේන්නේ නැහැ නේද? ඔව්. ඒ ඒම දැන් දැන් මේ වෙලාවේ මට තිබුණ ඔච්චර වෙලාවම නම් ආස්වාස වීම ප්‍රස්වාස වීම ගොරෝසු තැන තිබුණ දැන් ඔන්න මේ මීට මීට සුමුදුනා කියලා ආ මේකත් ආනාපානෙම එකක් මේක ආනාපාන නැති වුණාවත් පැටලිලක් නෙමෙයි කියලා බලන්න හිටියොත් ආයෙසරයක් නැති වෙච්ච ආනාපානෙ මත වෙනවා පෙනේ ටිකක් ගොරෝසු වෙලා පෙනවා එතකොට දැනවන මේ සිවුම කියලා ආයෙ ගොරෝසු එකට ගියා එතකොට සිවුම් එකට ප්‍රියයි ගොරෝසු එකට අප්‍රියයි පහළ වෙන්න ඉඩ තියෙනවා තමයි ගොරෝසු එකට ප්‍රියයි සිවුම් එනකොට එපා කියන පහළ වෙන්න ඉඩ තියෙනවා එතකොට හිතේ දැනගන්න ඕනේ මේ ආනාපානෙම ප්‍රිය අප්‍රියතාව තමයි මේ පහළ වෙන්නේ. එහෙම නැත්නම් ළඟ දුර. එහෙම නැත්නම් ඇතුළේ පිට. තිබිලා නැති වෙලා යන ආනාපානෙ පේනවා. නැති වෙලා තිබීගෙන යන ආනාපානෙ පේනවා. ඉතින් මෙව ඔක්කොම එන දේ මේකයි කියලා අඳුනා ගන්න එක විනා මෙනෙහි කරන්න ගියොත් වෙන්නේ මොකද්ද? අර ස්වභාවයෙන් වෙන වැඩ පිළිවෙලට ඇඟිලි ගැහුවා. එහෙම නැත්නම් මේ පෑදී මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්නේ. නැත්තම් අපි කියන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයේ චින්තාමය ඥානෙ අවුල් කරලා තියෙනවා. චින්තාමය ඥානෙ ඉස්සර කරන්න කියලා තියෙනවා ප්‍රත්‍යක්ෂ ඒකට අවුල් වෙන්න පටන් ගන්නවා. හැබැයි මම කොච්චර කිව්වත් මම කියනවා මේක නොකරන එක්කෙනෙක්වත් නැහැ. ඕනම කෙනෙක් මේක කරනවා. ඒක ඒකෙන් මම කියන්න හදන්නේ කරුවයි කියලා රාජ අපරාධයක්වත් කෙලෙසයක්වත් තරද්දක් කර නෙමෙයි. මම පුළුවන් තරම් අයින් කළා. ඒව නැතුව බලන් ඉන්නයි පුරුදු කරන්නේ. එන දෙයට බාධා නොකර යන්න අරින එක අපි භාවනා කරනවා කියලා පුරුදු කරන්න. ස්වාමීන් වහන්සේ එතනම මේ ඔය 11න් පහක් එක දවසක දකින්නයි අනික් 6 කියන්නේ මාවේ මාවට දැන් එක දවසක යන්න පුළුවන් සුමුදුයි ප්‍රණීතයි හොඳ ලස්සනට යන ටික තව දවසක් පරියන්ක වාඩි වුණාම ගොරෝසුයි රළුයි අප්‍රණීතයි ඒ විදිහට එතකොට දෙදවසෙන් 11 බලා ගත්තාම භාවනාවේ නරක දවසක් කියලා එන්නේ නැහැ. හැම පරියන්කෙම භාවනාවෙන් අර ඒකලස ආකාරයෙන් ඉගෙන ගන්නවා වගේ බලන්න පුළුවන් නේද? ඔය එකෙන් ඇත්තට මේ අදහස මම වෙන විදිහකට කියනවා නම් අරමුණට මූණට මූණ දාලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපි ඉන්නේ විපස්සනා මාර්ගයේ. විපස්සනා වැඩෙන ඥානයක ඒකේ හොඳක් නරකක් කියලා දෙකක් නැහැ. දෙකම හොඳයි. මේක අප්‍රිය වශයෙන් පෙන්වන්නත් හොඳයි, ප්‍රිය වශයෙන් පෙන්වන්නත් හොඳයි. දුර පෙන්වත් හොඳයි ළඟ පෙන්වත් එකයි. හැබැයි අරමුණට මුණ දාලා ඉන්න කියලා දැනගන්න. දැන අරගෙන කියන්නේ අර හොඳ පතියන්කේදී හොඳ පැතිකට පහ පේනවා. නරකයි කියලා එපා කියලා නැදකින් ඉර නොපතන් කියලා නැගිටලා යන හදන පරයන්කේදී අර අනිත් මෙතෙක් නොදැක්ක ඉතුරු පැතික 10යි පෙන්වන්න හදන්නේ. ඉතින් නැගිටලා ගියා මොකද වෙන්නේ? ඉතින් අපරාධේ ඒ මේ ඒකට මම මෙන්න මෙහෙම නිදර්ශනයක් කියනවා. පහුගිය දවස්වල මේ වාර්තා වුණා හඳ ලෝකයේත් එක්ක කරකිනකොට හැමදාම ලෝකයට මුණ දාන එක පැත්තක්. හඳ පොළොව වටේ රවුමක් කරනකොට හඳ අක්ෂේ වටේ එක රවුමක් කරකින. ඒ නිසා හැමදාම එක මුණතයි පේන්නේ. මේ කරකිලා ඉන්නේ හැමදාම මේ පැත්තේ තියාගෙන ඒක අමතර දේවල් වල. يعني හඳෙන් හරියටම ඉර වහන්න පුළුවන්. ඉර විශාල දෙයක් ඈත තියෙන්නේ හඳ ළඟ දෙයක්. ඒකයි අනිත් එක හැමදාම හඳ මේ පැත්තටමයි මුණ දාගෙන කරකෙන්නේ. ඉතින් ටෙලස්කෝප් එකකින් බැලුවොත් අපිට 150යි බලන්න පුළුවන් නේ අවුරුදු කොච්චර ගණන්ද කියලා. හොඳ හැමදාම මේ පැත්ත පේන. නමුත් මේගොල්ලෝ ආකාශවත් පරීක්ෂණාගාර මිනිසු මේක ගණන් ගන්න නැතුව අවුරුදු 40ක් මේක දිගට නිරීක්ෂණය කළා. හැමදාම මිනිස්සු දාලා කුලියට දාලා බලනකොට අවුරුදු 40 දී දැක්කලු 105ක දෝලනයක්. ඒ හිතා ගන්න බෑ අවුරුදු 7ට දෝලේ නිසා මේ පැත්තට යන 105ක් වැඩිපුර දැක්ක මේ පැත්තෙන් 105ක් දැක්ක දැන් 160ක් අපි දැකලා තියෙනවා මෙහි ඉඳලා. හැබැයි මේ අත නෑර බලපු නිසා එහෙම නැතු ඕක හැමදාම මෙහෙමයි කරකෙන්නේ කියලා කැල්කියුලේට් කරලා බැලුවනම් ඕක තමයි අවුරුදු 40 බැලුවත් ඕකමයි ඕකයි කියලා අතාරින්න තිබුණා. නමුත් අවුරුදු 40ක්ම වෙහෙසනවල බලපු නිසා 160ක් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දැකව බලමුට පළවෙනි සැරේ 150ක් දකින්නවා. ඊටු 110 දකින්න අවුරුදු 50ක් අවුරුදු 40ක් බලන්න. අතැල්ලා දාලා ගියොත් මොකද වෙන්නේ? ඔච්චරින් අතරයි. සානපානේ වුණත් අපි කොච්චර දන්නවයි කියලා කිව්වත් මේකේ නොදැක්ක පැත්ත වැඩි ටිප් ඔෆ් අයිස්බර්ග් වගේ උඩ ටික විතරයි අපි දකින්නේ. යට විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒක පේන්නේ කම්මැලි ක්‍රමයකට. එපා වෙච්ච විදියකට. වැරදිච්ච පරදිච්ච ක්‍රමයකට. නමුත් එවැනි වෙලාවක උනත් ඉන්නේ ආනාපාන එක්ක නම් වටිනාකමේ කිසිම බුදුහාමුදුරන්ට පේන වෙනසක් නැහැ. මෙන්න මේකට විශ්වාසය ඇති කරන්නයි මේ 11 ආකාරයක් බුදුහාමුදුර අපිට දේශනා කළා. අතහැරලා දාලා යන්න නැති වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව තුළ හොඳින් සිහිය පිටවාගෙන පරියන්කයට පැමිණි සුළු මොහොතකින්ම ආසත් ප්‍රසාර නොදැනී ගොස් වචන වලින් විස්තර කරන හැකි වේගවත් ක්‍රියාවලියක් සිදුනම වැටෙනවා. මේ අවස්ථාවේදී මෙනෙහි කිරීමක් නොකලත් බොහෝ වේලා ඒ තුළ ඉන්න පුළුවන් බව හැඟෙනවා. මේ නිවර්දයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්න මේ ඉල්ලා සිටිනවා. කොහොමදයි ඒක පිළිබඳව මේ ලියලා තියෙන වචන හැටියට බලන්න තියෙනවනම් මෙහෙම හරි පාරක තමයි කියන්නේ මේක උදාහරණයක් වශයෙන් ගත්තොත් ඔය විදුරු පල්ලෙච්චි වතුර තැනක තියෙන වතුර ටිකක් අරගෙන විදුරු කඩාවක් උඩ තියලා බැලුවොත් සාමාන්‍යයෙන් අපිරිසුදු බව පේනවා හැබැයි. පිරිසුදු වතුරේ බිඳුවකුයි ආසුත ජලයයි අර පිරිසුදු පල්ලෙන් තැනක තිය බැලුවොත් මේ ඇහි ප්‍රමාණයට එකට එක පේන්නේ ඇහැට පේනවා. ඒක 100%ක් වැඩි කරලා දක්වන මයික්‍රොස්කෝප් එකට දාපුවම පේනවා මේ පිරිසුදු වතුරක වී පැදුරක් වේලුවා වගේ පාටිකල්ස් ගොඩක් තියෙනවා. පිරිසුදු වතුරේ මොකොත් නැහැ ඒක සුදු තිරයක්. ඊට පස්සේ 110 දානකොට පේනවා මේ පාටිකල්ස් වලින් සමහරක් පණ තියෙනවා සමහරක් පණ නැතිවයි කියලා. මේක තනි සුදුයි. 115 දැම්මට පස්සේ මේ පාටිකල්ස් වල සමහරට ප්‍රොටෝසෝවා එහෙම නැත්නම් ඔය ඒ වගේ සත්තු කීප දෙනෙක් ඉන්නවා. ඒ සත්තු එක එක අඳුරන්න පුළුවන්. මේ මේවා විස බීජ සත්තු. මේවා කුණු. ඊට පස්සේ 140 දැම්මට පස්සේ ඒක ඇතුලේ පුදුමාකාර වැඩ කොටසක් පේන්න පටන් අර ගන්නවා. මේ මේ මේ ශාක සත්තු අර වතුර කදාවේ පේන්න බැරි වැඩ රාශියක් පේනවා හිතා ගන්න බෑ වතුරේ මෙච්චර මේ සත්වෝද්‍යානයක් තියෙනවා කියන්නේ. තරම් සත්තු මේකේ. ඒ මොකද හේතුව ලං වෙලා බලන්නේ. නිසා ආසත්පසත ලං වෙලා බැලුවොත් ආස්වාද කියන්නේ එකක් නෙමෙයි කිල කෝටි ගණක් ආස්වාද රාශියක මිටියක්. ප්‍රසාද කියන්නේ ප්‍රසාද රාශියක මිටියක්. අන්නේ මිටිය මේකට කියන්නේ රාශි සංඥාව කියලා. ඝන සංඥාවෙන් බැලුවොත් ඒකකයක් වශයෙන් පේන්නේ. ආස්වාසය එකක් ප්‍රස්වාසය එකක්. නමුත් මේ රාශි සංඥාවෙන් බලනකොට මේක මිකියක්. අන්නේ මිකිය ලිහිලා බලනකොට පේනවා බලලා ලියලා කියලා ඉවර කරන්න බැරි තොරතුරක් එක ආස්වාසයක් තියෙනවා. ඒකට හේතුව මේ ફોකස් වීම නැත්තම් ඒකලස් වීම තමයි. ඉතින් ඒක උනාට පස්සේ මේ ආස්වාද ප්‍රසආතය තුළු මුළු ලෝකෙම හතර මහා ධාතුන්ම රූප වශයෙන් වේදනා සංඥා සංකාර විඥාන සේරම ටික මේක ඇතුලේ තියෙනවා. නිවනම තියෙනවා මේක ඇතුළේ. ඉතින් ඒකට මේ රූපාකාරය විතරයි ඔය පොඩ්ඩක් ලොක් කරලා පෙන්නන්නේ. මේක හොඳ ඒ නිසා හොඳ දොර ඇරීමක් කියලා කියනවා. සක්මන් භාවනාදී මූලික වශයෙන් පතුලේ පොළවේ වැදීම හා පොළවෙන් වෙන්වීම ගැන අවධානය පැවැත්වීම. නමුත් ඊට අමතරව සමහර විටක ඒ පියවර තුල ඒ ඒ පියවරක රළුහා රළු නොවන හැඟී ගැටීම් යටිමේ වෙනස්කම්. කකුල් දෙක මාරුවෙන් මාරුවට බර වෙන පිළිවෙල. උකුලෙන් පැත්තෙන් පැත්තට උස් පහත වීම ආදී වෙනස් දේ විටින් විට ප්‍රකට වේ. මේ දේවල් ගැන අවධානය මාරු කිරීම වැරදි. අවධානය මාරු කරන්න එපා හැබැයි ලාභයක් විදිහට සලකන්න. ඒ කියන්නේ අපි බෑග් එක මං ගෙනාවේ නෑ ටෝච් එකක් තිබුණා නම් මේ ටෝච් එක පිටියට ඇල්ලුවොත් CD LED LED බල්බ් එකක් නෙවෙයි සාමාන්‍ය ටෝච් එකක් ඇල්ලුවොත් ලොකු රවුමක් ආලෝක වැටෙනවා මැද ස්පොට් එකක් අවුලුවා. ඒ තමයි ටෝච් එක හැටි. ඉතින් අපිට මොන හරි ලපයක් බලන්න ඕන නම් අපි අර මැද තියෙන ලයිට් ස්පොට් එක තමයි ඒ බලන්න ඕන දිහාට දාලා බලන්න. ඒක දිහා බලනකොට පේනවා බිත්ති අනිත් උඩට වැඩි වටේ රවුමකටත් විස්තර පේන්න පටන් ගන්නවා අර මැද එක තරම් ප්‍රකට නැතුව. ඒතර මැද එක දිගේ බලනකොට මේ දෙපැත්තේ දේවල් මැද එක තරම් අප්‍රකට නැතුව වගේම බිත්ති එහා පැත්තට වැඩිය ප්‍රකට බාහිරකුත් පේනවා. මේ වගේ අර ශරීරයේ තියෙන අනිකුත් කොටස් අච්චරම එළියට නෙවෙයි මේ බර වෙනස් වෙන හැටි කම්පන චංචලකම් පේනවා. මෙව්ව බලන්න ගිහිල්ලා මේ ප්‍රධාන එල්ල කඩා ගන්න එපා. අමතර ලාභයට ගන්න. මෙනෙහි කරන්න යන්නත් එපා. මෙනෙහි කරන්න ගියාම හිත ව්‍යාවෘත වෙනවා. ඒ විස්තර මේ අමතර ලාභයක් විදිහට බයි ප්‍රොඩක්ට් එකක් විදිහට පාවිච්චි කරන්න කියනවා. නාම රූප පරිච්ඡේ ඥානේ පච්චේ පරිග්‍රහ ඥානේ හා සම්මසන ඥානේ ආනාපාන සති කේන්ද්‍ර කොටගෙන වැඩිම ගැන සඳහන් කළා. කරුණාකරේ අනුපිළිවෙලින් උදාහරණයකින් විස්තර කළ දෙමැනවි. මේක මට මේ මේ මේ ක්‍රමය අපිට මතුනේ දෙකඳුවල කරන එකේදී මේ දෙකඳුවල කරන එකේදී අපි ගත්තේ මේ මජ්ජේ සූත්‍රය කියලා එකක්. ඒ නිසා මේ මජ්ජේ සූත්‍රය හේතුුනේ පාරායන වර්ගයේ තිස්සමිතේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ කරන දේශනාව. ਸਰවඥාන්සේ බොහොම මේ ගම්භීර ගාතාවක් දේශනා කරනවා උබෝවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති සෝ උච්චති මහපුරිසෝති සෝද සිබ්බනි මච්චක මේ උබෝවන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන මධ්‍යයේද නොගැලෙන්නේ නම් මදමාවතේදී නොගැලෙන මං ඔහුට මහපුරුෂයි කියමි ඔහු සන්නාව තණ්හාවගේ ගැටවලට වදින්නේ නැහැ. එහාට ඊට පස්සේ වදින්නේ නැහැ. එහාට තණ්හාවට එයා තණ්හාට එයා ගැටලන්න බැරි වෙනවා. තණ්හා නැති සිබ්බණියට ගැටලන්නේට ගැටලහන්න බැරි වෙනවා. ඉතින් මේක කියනකොට ඉතින් මේක වටිනා ගාතාවක් නිසා ධර්ම සාකච්ඡාවකදී රහතන් වහන්සේලා වෙන්නේ නැති හය නමක් මොකද්ද අන්ත දෙක මොකද්ද මැද මොකද්ද ගැටලන්නේ මොකද්ද ඇලෙන්නේ නැති කියන එකට අදහස් ප්‍රකාශ කරනවා. ඒකට පළවෙනිම රහතන් වහන්සේ කියන්නේ පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ද්විතීයවන්තෝ පස්ස නිරෝධෝ මජ්ජි මජ්ජිමා පටිපදා සිබ්බනි තණ්හා. ඒකෙදි කියන්නේ ස්පර්ශය එකාන්තයක් ස්පර්ශයේ හටගන්ම තවාන්තයක් ස්පර්ශයේ දෙවියම තමයි මැද කියන්නේ. ඒක හටගන්ම ස්පර්ශයේ මැද සහ හට ගැනීම මැද දැනගැනීමෙන් ගෙවි යැමීමට ගෙවා දැමීමේ වැතට හිත යොදලා ඒත් නොඇලී ගත කරොත් නිවන් ලබනවා කියන. ඒ නිසා ආනාපානය ගන්නකොට ආස්වාද ප්‍රස්වාස දෙක මට බෝඩ් එක දුන්නොත් මට ඇඳලා වෙන්නන්න පුළුවන්. කියන්නේ පින්ජත් වයිට් බෝඩ්. ඒක මේ මේ මේ සමහර වෙලාවට මට හිතෙනවා පන්තියක් කරනවා වගේ කියලා දෙන්න කියලා. ඒක හැබැයි බුදුහාමුදුරුවෝ කවදාකවත් චෝක් කැල්ලක්වත් පාවිච්චි කරලා නැහැ. ඔය අපි ඔය මේ විකාර කරාට. ඉතින් අපි මේ දැන් තියෙන සංකර ක්‍රම අනුව සතිය සමාධිය වැඩි වෙන නිසා. ඉතින් අපිට කියනවා මේකේ මුළු එකම දැක ගන්න නම් මෙතෙන්ද එනකම් මේ පාර අපි පමා වෙලා තියෙන්නේ. මේ හරිය අපි පමා වෙලා මෙතෙන්ද ගියාට පස්සේ තමයි වැටෙන්නේ. ඉතින් අපි අපි පමා නිසා අපි ගොරෝසු නිසා අපේ හිත ගොරෝසු නිසා මේකෙත් මේ හරිය පේන්නේ මෙතෙන්ද ගියාට පස්සේ අන්න ප්‍රසවාසය පේනවා. මේ ටික පේන්නේ මේ ටික පේන නිසා කියනවා ඊගාව දාසේ බලනකොට මේ පේන තැනට චිත්තක්ෂණයට කලින් දැක ගන්න. තව චිත්තක්ෂණයට කලින් දැක ගන්න. තව චිත්තක්ෂණ එනේන හුස්මෙදී මතුවෙන මතුවෙන හුස්ම දිහා හොඳ එළඹිලා ඉඳලා අවදියෙන් ඉඳලා මේක මතුවෙන හැටි ඉර පායනකම් ඉනතෝ ඉර නගින හැටි බලන්න. ඉතින් මේක තමයි භාවනාදී අපි මුල් විනාඩි සල්පේදී කරන්නේ. කරනකොට අපේ අර ඉතර තිබුණ සංවේදීතාවය මේ තරම් ගොරෝසු නම් සංවේදීතාවය එන්න එන්න එන්න පල්ලෙහාට මේ ටික ඔක්කොම තේරෙනවා. ආනාපානෙ මැද හොඳට තේරෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා දවසක අපි මේ අඩියට එනකොට දෙයටම සංවේදී ඉන්නකොටම ලෑස්ති මුල දැකලා මැද දිගේම යන්න බannකොට මේ පැත්තට යෑමේ සූදුව මනාපේ කැමැත්ත අල්ලගැනීමේ ආසාව දක්ෂතාවයක් විදිහට පුරුදු කරනවා. ඉන්නකොටම අල්ලනවා. එතකොට අපි මැද දැක්කා මුල දැක්කා මේ හිතට මේ පැත්තත් ඉබේම පෙනී කියලා බුදුහාමර කියනවා. බලන්න ඕනේ මේ පැත්තට මේ පැත්තට බලන්න යනකොට ගෙවම් කරන පැත්තත් වෙන්නේ. හුස්මක් ඇවිල්ලා ගිවිලා ඒක තමයි මේක මැද මේක මුල මේ දෙක තමයි අපි උඟක් ජීවිතේ ගත කරන්නේ. අපි කවදාකවත් මේ පැත්ත දකින්න. ඇත්තම ජීවිතේ ගත කරන්නේ මේ කොන් වල භාවනා කරන එක නා පටන් ගන්න පැත්ත පේනවා. පටන් ගන්න පැත්ත කරගෙන ගියොත් මේ බහින පැත්ත ගෙවෙන පැත්ත දකින්න ඉඩ තියෙනවා. ඒක දී ඇති සාධකයක් ලැබෙනවා. ඉතින් ඒක නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ මැද ප්‍රමණක් දකින්න. ඒ වෙලාවට මේ ආස්වාසේ මේ ප්‍රසවාස කියලා දන්නේ එකට නාමය කියලා කියනවා. ආස්වාදයේ සීතලකම ප්‍රසවාසයේ උණුසුම්කම රූපේ කියලා. ඊට පස්සේ මුලත් එක්ක මැද දකින්න කියලා කියනවා පච්චේපටිපදාන කියලා. එතකොට මේක පේනවනම් මම මේ පැත්තත් මට ඉබේම ලැබෙන ලාභයක් කියලා කොයි වෙලාවක මුල මැද අග තුනම දක්නවා නම් සම්මස්න ඥානය කියලා කියනවා. මේ විදිහට තමයි වාතුආව මේ ඒවා ප්‍රාස්තර කරලා තියෙනවා. ග්ලාස් කරලා තියෙනවා. පේන්නේ මැද එතකොට තමයි මැද පේනවා කියන්නේ ගොරෝසු තමයි දැකිනේ සියුම් බව දකරන්නේ. අපි කරන්න ඕනේ සියුම් භාවයට පත් වෙන හැටි බලාන යාම කරනවා නම් ප්‍රතිලාභයක් විදිහට ගිවිලා යන හැටි අපිට පේන්න පටන් ගන්නවා. එතකොට අපිට යම් වෙලාවක මේ මුල මේ මැද මේ යගේ කියලා තුනම පේන අවස්ථාව සම්මසන අවස්ථාව කියලා කියන්නේ. එතකොට ඉස්සල්ලාම වතාවට ලෝකයේ නිත්‍ය සුඛ සුභ ආත්මයින් වෙලා අනිත්‍යයි දුකයි ආත්මයි කියන එක ආනාපාන වගේ පොඩි පතන සීමාවල් වලට යටද පේන්න පටන් ගන්නවා. ඒක ඊට පස්සේ සක්මනේදී අහන දක්න දේවල දෙදිනදා වැඩවලදී එන වේග තරහ ආසාවල් එක්ක බලන්න යනකොට තමයි මෙවුවා මේ කුංචු කුංචු කොටස් වලට කඩ කඩ ඉලපත දිහා බලපනසයා කූරක් බලනවා වගේ කවර කඩ බලන්න පටන්. එතකොට විපස්සනා ඥාන බවට පත් වෙනවා. මේ මැද දැකලා මුලයි මැද දෙක බැලලා ඊට පස්සේ මුල මැදාග දකින්න එක තාම විපස්සනාට සූදානම් කිරීමක් වශයෙන් කියන මිසක විපස්සනා කුජිත බාරක. මේවා විපස්සනාට පාදක ධර්ම. ඒ නැත්නම් සම්මසන ඥානෙ දක්වාම මේ විපස්සනා අවශ්‍ය කරන සමාධිය හදන එකයි කරන්නේ. ඊට පස්සේ තමයි උද්‍යප්පේ ඥානෙ පටන් අරගන්නේ. ඒකකොට මේ පහත්ගත් පදනම තමයි මේ ගැම්ම දිගේ තමයි ඉදිරියට යන්නේ. ඒ ඒ උද්‍යප්පේ ඥානෙ එනකොට මේක මුළු ආස්වාසේ ආස්වාස දහස් ගණක් විදිහට පේනවා. ප්‍රසවාසයේ ප්‍රසවාස දහස් ගණක් විදිහට පේනවා. ඒ කියනවනම් හරියට ටීවී ස්ක්‍රීන් එක මිනිස්සු පෙන්නඳ ඒ ඩොට්ස් ලක්ෂ ගණක් ගොළු වෙනා තමයි හැදෙන්නේ. යම් හේකින් මේ මනුෂ්‍ය රූපේ ඩොට්ස් අයින් කරලා බැලුවොත් එතකොට පේන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන නියුට්ස් වලට වැඩක් මිසක මිනිස්සෙක් කියන ඇනිමේෂන් එක නැති වෙනවා. ඒ වගේ මේක ඉක්මෝලා උද්‍යප්ඥාට යනකොට මම කියන සංඥාව දියාරු වෙලා මේ මෙත් පොඩියක් තිබුණ එක විශ්වවිද්‍යාව වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ එන්නේ මේ ගෙන ආපු ගැම්මෙන් තමයි. නැන්ටි මට තේරෙන්නේ මට මොකුත් තේරෙන්නේ මම තේරෙන්නේ